අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි සියලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං භික්ඛු පුරිසෝ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්චේනත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගත්ත ඒ මදුපිණ්ඩික සූත්‍රයේ පාඩයක් අද දවසේ මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්න මේ අනුසය ධර්ම හත නැත්නම් සත්ත අනුසය පිළිබඳව තව ටිකක් අපේ හිත යොදන්න. මේ අනුසය ධර්ම කියලා කියන්නේ අපි මුලපටන්ම කරගෙන ආපු දේශනාවලියේ තැන් තැන් වල සඳහන් කරපු විදිහට මේ වීතික්කම කෙලෙස් නැත්නම් වීතික්කම භූමිය ඊට පස්සේ තියෙන පරිඋත් ทาน භූමිය ගිවං කරාට පස්සේ පමණක් හමු වෙන දැකගත හැකි අනුසේ භූමිය ඒක ගෙවන් කිරීමෙන් තමයි අපි කෙලස් ගෙවන් කරයි කියලා නැත්තම් අඩියට මැනකම් හොදලා ඇරියයි කියලා එහෙම නැත්තම් සම්පූර්ණයෙන්ම පිරිසිදුණයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ අනිකුත් ශාසනවල සමහර විටක ඒ සීල ශික්ෂා වාගේ ඒ වීතිකම කෙලස් දුරුවන් කිරීම සඳහා යම් යම් උපක්‍රම තියෙනවා. හැම ආගමකම මේ සදාචාර නීති පද්ධතියක් තියෙනවා. සමාජ නීති පද්ධතියක් තියෙනවා. ඒ නිසා සමාජයේ යම් ප්‍රමාණයකට ගොනු කරලා ශිෂ්ට සම්පන්නකරන ආගමික නිකායන් උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකෙන් කය වචන හික්ම ගතට පස්සේ හිත හදන නැත්තම් පරිඋත් ทาน කෙලස් පිළිබඳව යම් යම් උත්සාහ කිරීම ਸਰුවචනාසී ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබිච්ච බව ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් සුළු කාලයකට පස්සේ ඒ දඹගස් සෙවණේ ධානයේකට සමවැදිලා අහසේ පලක් බැඳගෙන හිටියා කියන කතාවෙන් පේනවා ඒක බුදුරණන් පස්සේ ඇතිවෙච්ච එකක් නෙවෙයි සිද්ධාර්ථ කුමාරෝත්පත්ති ඉඳලම තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ ආලාර කාලා මුද්දකරාම පුත්‍ර ආදී ඒ තපස් නැත්තම් ආජීවක මේ පැවිද්දෝ ඒ ධ්‍යාන භාවනා කරලා තියෙන. ඒ කියන්නේ චිත්ත භාවනාව කරලා තියෙනවා. ඒ තියෙද්දිත් මේ අපේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා ඒ සියල්ලත් ලැබලා තියේදී තැන තැනින්ම සම්මාන ලැබිලා තියේදී හැම තැනින්ම මේ પરම්පරාව ගෙනියන්න උදව් කරන්න කියලා තියේදී කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා තව ඇතුළට ගියා මොකද බුදු වෙන්න ඉස්ලාම දැනගෙන තිබිලා තියෙනවා මේ පීතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් අයින් කරාට අඩිය තාම මණ්ඩි තිනවා මේ දෙකොල්ලක ගාව එතන මේ වීතික්‍රම කෙලස් ඉවත් කරන පරිඋත්ථාන කෙලස් ඉවත් කරන මේ නිකායවන් උඩ ඒ අඩියම තියෙන අනුසය කෙලස් දැකීමක් නැහැ විනාශ කිරීමට ක්‍රමවේදයක් නැහැ ඒ නිසා මම සතුටටපත් වෙන්නේ මම කීක් සත්‍ය ගවේසි සත්‍ය නම් කිමයි කිං කුසල ගවේෂී කුසලිනම් කිම කියලා ඉදිරියට ගිහිල්ලා අර දෙක හරහා එහෙම නැත්නම් සමත සීල ශික්ෂා සමාධි ශික්ෂා හරහා මේ කියන අනුශේ ධර්ම ගිවන් කිරීමේ වැඩපිළිවෙල ප්‍රඥා ශික්ෂාව කියලා ඒක යෙදිලා ගත යුතු කරලා ඒකෙන් තමයි මේ සාරෝඤ්‍යතා ඥානෙ සාක්ෂාත් කරගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි සරුවචනාංශේ සියල්ල දන්නා සියල්ල දක්නා කියන ඒ සදේවකේ ලෝකේ සමාලකේ සබ්‍රක්මකේ තත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය යමහං යමහං ජානාමි කියන කතාව ප්‍රකාශ කර මහ පොළොව දෙතරුම් කාලා ගිහිලා තියෙනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ මම දාන්නවා දැන් ඉතින් ඒක පොළොවට දරා ගන්න බැරි විලා තිබිලා තියෙනවා ඊට පස්සේ තමයි ඒ ਸਰවචනාංශයේ ධර්මය ඒකට පිං ඇති යත්තන්ට දේශනා කරන්න අවුරුදු 45ක් පුදුමාකාර වෙහසක් අරගෙන තිනවා. මිනිස්සෙක් විසින් හිතා ගන්න බැරි තරම්. ඒ පුරාවටම සරුවචනාංශේ කිසිම තැනක මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් මම ගාන්ධාරෙක් කියේ නැ දිග්ගටම කියේ මම මිනිස්සෙක්මයි කියලා. මොකද දේශනා කරපු දේවල් අතිශ්‍රේෂ්ඨයි. මනුස්ස මනසට දරා ගන්න බැරි තරම්. නමුත් කිසිම වෙලාවක මේ අදිමානුෂික ශක්ති සහිත දෙවියෙක් බ්‍රහ්මෙක් කිව්වේ නැහැ. මම අධිමානසික ශක්තිය සහිත මිනිසෙක්. ඊට පස්සේ සරුවචනාංශේ ඒ දැනට තියෙන අපි ළඟ සූත්‍ර 15000ක් විතර එකතු වෙලා ඒ 15000 කීපයක සඳහන් කරලා තියෙනවා මේ සීල සම්බන්ධ කතා, සමාධි සම්බන්ධ කතා ගෙවම් කරලා ප්‍රඥා සම්බන්ධ කතා ඉවතින් සාමාන්‍යයෙන් බනට ගන්නෑ කවුරක්වත් සාකච්ඡාවට ගන්නෑ මොකද හේතුව මේ ගැඹුරුයි කියලා පැත්තකට දාලා තියෙන්නේ. නිබ්බාන පරිසංයුක්ත දේශන නැත්තම් ත්‍රිපරිවට්ට දේශනා වැඩි සූත්‍ර බණ ධර්මදේශන වලට පාවිච්චි වෙන්නේ ඒ මොකද හේතුව ඒක කරන්න තියා සීලවත් කරගන්න බැරි සමාජයක අපි ඉන්නේ. ඒකේ ඉඳගෙන මේ සමාධියවත් කරගන්න බැරි සමාජයක ඉන්නේ. ඒ නිසා ඒ දෙක සුදුසුකම් වශයෙන් ඉදිරියට යා යුතු මේ ප්‍රඥා ශික්ෂාව ඔය බුද්ධ ජයන්තියෙන් පස්සේ තමයි පොඩි පිබිදීමක් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් තිබුණේම නැහැ. අපේ අපච්චිලා අම්මලා කාලේ මේ ගුරුවරුන්ගේ කාලේ තිබුණෙම නැහැ. ඒ ඇතිවෙච්ච ප්‍රබෝධයත් එක්ක එහෙම නැත්නම් මේ අලුත් නව රැල්ලත් එක තමයි අපි මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන ලොකු ආසනාවක් එදා වගේ සීල ශික්ෂාවෙන් සමාජ ශික්ෂාවෙන් අතර නොකර ප්‍රඥා ශික්ෂාවට එළඹ වාසය කරන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන් ක්‍රාන්කිරිකට ගා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඇත්තටම මිනිසරණ වණෙන් ඒ අපේ අපවත්ච ස්වාමීන් වහන්සේලා විශේෂම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ වගේ ඒ සංස තාම අපවත් වෙලා නැහැ. මම හැමදාම කියනවා අපවත් වෙයි කියලා අපවත් උනේත් නැහැ තාම. තාම ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනකොට මම මේ කියන්න හදන දේ නිකම්ම නිකන් මේ ගැරන්ටි නයි පෙන පුම්බද්දි මම නිකන් කැබිලි කට්ටක් කැබිලිති කට්ටක් උසලා පෙනේ පුම්බන්න හදනවා වගේ වැඩක්. ඉතින් කාටරි අවශ්‍ය නම් මේ පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා පොත්පත් පරිශීලනය කරනවා නම් තේරෙයි අපි මේ ශාසනය කොහෙද අතක ගහින්නේ කියලා. ඉතින් ඒ සඳහා ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලේ ඉඳද්දී ඒ සංසේ පශ්චාත්තුපාදිය සඳහා ඉදිරිපත් කරපු යෝජනාව තමයි මේ මදුබින්ටික සූත්‍රය පිළිබඳව විස්තරේ. ඒ ප්‍රොෆෙසර්ස්ලා මහාචාර්යක ඌව ලියලා වැඩක් නැහැ. ඌව කවුද කියවන්නේ? මේ දානි ගැන ලියන්නකෝ. මේ සීල ගැන ලියන්නකෝ කිව්වා. ඒ සංසි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආචාර්යත් තතරලා පැත්තට ගිහලා පැවිදුණා. පැවිදුණාට පස්සේ මේ සංසි ඉදිරිපත් කරපු ඒ මූලික යෝජනාව ඥානපෝනික සංසි දැනගෙන ඒ යෝජනා සැකිල්ල ගෙන්නගෙන සුද්ධ කරා. සුද්ධ කරාට පස්සේ ඒක පොතක් වශයෙන් ඉලි දැක්වුවා. එතකොට ශාංශ බහින්දට පැවිදි වෙලා ඒ පොත යුග පෙරලියක් ඇති කර පොතක් ඒකට පදනම් වෙලා තියෙන්නේ මම ඔය පාඩේ උපුටාගත්ත මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් ඒක පස්සේ මේ මෑතකදී ඒ ස්වාමීන් වහන්සේ විසින්ම සිංහලට දාලා තියෙනවා. අමාරුයි කියවන්න කෙසේ නමුත් මම ආරාධනා කරනවා මම මේ පොත් කියවන්න කවුරුත් පොළඹවන්න හදනව නෙවෙයි. නමුත් මේ වගේ මාතෘකාවල් සඳහා අපේ ලංකාව අනිකුත් සියලුම බෞද්ධ රජේවල් රාජ්‍යවන් එක බලනකොට කොච්චරක් ඉස්සරහින් කොච්චරක් මේ කොඩි අරගෙන කොච්චරක් මේ ධජේ අරගෙන කොච්චරක් මේ පතාකේ අරගෙන ඉදිරියට යනවද කියලා. එදාට අපිට අපිට තේරෙන්න ගන්න වෙනවා ඒව කරන ගමන් මේ ලාමක වැඩන කර කර ඉන්න බෑ. එක්ක ලාමක වැඩ කරන්න එතකොට මේක අතාරින්න ඕන. ඒ නැත්නම් මේක කරන්න එන ලාමක වැඩ අතාරින්න ඕන. ඒ තරම්ම මේ දෙක අතර තියෙනවා මොකද්ද දෙන්නට දෙන්න එකට යන්න බැරි ගතිය. ඒ නිසා අපි බලමු අපි බණ භාවනාවකදී ගත කරන කාලේ පළවෙනි දවසේ නෙවෙයි දෙවෙනි දවසේ නෙවෙයි අපි සැහැින භාවනා කරලා අත්දැකීම් ලබලා තියෙනවා. එහෙම නැත්නම් කමටහන් සුද්ධ වෙලා තියෙනවා. බණ අහලා තියෙනවා. ආන්නේ පදර මේ ඉඳගෙන අපි මේ සාකච්ඡා කරමින් ඉන්න මේ විචිකිච්ඡානුසය ගැන අදාළ භාවයකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මදුපෙන්ඩික සූත්‍රයේ සියලුම අනුසය ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඉතින් මම ඊයේ කියපු එක අද මතක් කරනවා. කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මදුපෙන්ඩික සූත්‍රය නැත්නම් ඒ සන්දර්භය ඒ සංසිද්ධිය බුද්ධ චරිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද බුද්ධ චරිතය හරහා ධර්මයට සම්බන්ධ වෙන්නේ කොහොමද ඒක සංඝයාට සම්බන්ධ වෙන්නේ කොහොමද අපට මේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකට අපිට දෙන ත්‍රිපිටකය තමයි. මේ ත්‍රිපිටකයේදී සඳහන් වෙන්නේ දණ්ඩපාණි බ්‍රාහ්මණයා ਸਰවචනසේ හැම වෙලා කිං කිංවාදී සමනෝ ගෝතමෝ කිමක්ඛයි ශ්‍රමණයා බෞත් බවත් ගෞතමයනි ඔබතුමා මොන වාදයක් ඇති කෙනෙක්ද මොන කුමක් කියන කෙනෙක්ද මොකද්ද ඔබතුමාගේ ශාසනය නැත්නම් ඔබතුමා මේ ලෝකයාට බුදු වෙලා මොකද්ද කියන්නේ කිය. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ නැත්නම් ඒ ජවනිකාව තමයි මේ සූත්‍රයේ ආරම්භක ජවනිකාව වෙන්නේ. යතවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ තත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනසාය කේනචි ලෝකේ විග්ගහිය තිට්ඨති. ඇවැත්ති මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් සහිත මේ ලෝකෙහි කවුරු හරි වාදයට පැටලිලා ඉන්නවා නම් එහෙම නැත්නම් එකට එක කියන ගතියක් තියෙනවා නම් අන්න ඒක නොවන වාදයක් මයි ළඟ තියෙනවා. කිසි කෙනෙක් එක ගැටමක් ඇති නොකර ගන්න වාදයක්. විග්ගහ්‍ය වාදී නෙවෙයි. විග්ගහ්‍ය වාදී කියන්නේ එකට එක කියනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් යටුම් වාදී එහෙම වාදයක් මයි ළඟ නැහැ. කේනිච ලෝකේ විග්ගහිය තිටති න විග්ගහිය තිටති එක ටික කියන්නේ නැහැ මොනම විදියකින්වත් පැටලෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා වගේ එක එක්ක නැහැ ඒ ආවනේ කෙක්ක දිගහැරලා තියෙන කවුරු ඔක්ක දැම්මත් පැටලෙන්නේ නැති වාදයක් බුදුහාමුදුර සඳහන් කරනවා යථාචපන කාමේ විසංයුත්තං තම් බ්‍රාහ්මණං අකතං කති චින්න කුක්කුච්ඡං භවා භවේ විතරාගං සංඥානානුසෙන්ති. යම් විදියකට මේ කාරණා බුදුහාමරෝ දේශනා කරපු මේ කාරණා තේරුම් ගත්තේ බ්‍රාහ්මණයා කාමේ විසංයුත්තං මේ කාමේ විතරමයි අපි මේ ගැටුමට යොමු කරවන්නේ. මේ තියෙන දේ මට දීපේ මම ලොක් කෑල්ල කනවා තෝ පස්සේ කාපිය කියලා රජුරන්ගේ කොනා උඩින් උඩින් කනවා මගේ කොනා යටින් යටින් කනවා කියන එකනේ කතාව තියෙන්නේ. ඉතින් ඔතන තමයි රණ්ඩුව තියෙන්නේ. ඒ නිසා යම් වෙලාවක මේ කාමයේ තමයි සම්පූර්ණ රණ්ඩුව තියෙන. කාම කියන්නේ ඇත්තටම නම් මනාපේ රණ්ඩුව කියන්නේ අමනාපේ. නමුත් කාමයේම තමයි රණ්ඩුව ඇති කරන්නේ. ඒ නිසා කාමයේ විසංයුත්තක් යා දන්නවා. ඒ බ්‍රාහ්මණය දන්නවා කාමය කියන්නේ අපිට සිව්පසේ අවශ්‍යයි. අපිට සිවුර අවශ්‍යයි. කෑම අවශ්‍යයි. සීනාසනේ අවශ්‍යයි. බෙහෙත් පිළිකර අවශ්‍යයි. ප්‍රයෝජනෙ සලකලා පමණයි. මේ කාමයේ සඳහා නෙවෙයි. මේ ඇඳුම අපි මේ අඳින්නේ අංගපසංග පෙන්නලා කාමයේ අවසන්ට නෙවෙයි. මේ ඇඳුම අඳින්නේ දකින්න කෙනෙක් කාමෙන් නැති වෙන්නයි. මේ ආහාර පාවිච්චි කරලා තින්නේ නේව දවයන මදායන මණ්ඩනායන විභූෂණ ජවයේ පිණිස මදේ පිණිස කිලිසෙල්ලම් පිණිස ශාරීරිය උපනංගුවේ පිණිස නෙවෙයි Brahmacharya අනුග්‍රහය. එහෙම නැත්නම් මේ සීනාසනයේ තියෙන්නේ අල්ලපු ගෙදරට වැඩි ලොකුවට හදන්න නෙවෙයි මේ භාවනා කරන ටිකේදී ධනිස් දෙක තෙමෙන්නේ නැති මට්ටමට තියෙනවනම් එච්චරයි හේනාසනේ. බෙහෙත් පිළිකරත් පූතිමුත්ත බේසජ්ජේ විතරයි ওই අනම්මනම් දේවල් නැහැ. ඒක නිසා මේ සිව්පස්සේ පිළිබඳව කාමයේ විසංයුත්තං විසංයුත්තං කියලා කියන්නේ ඒව පාවිච්චි නොකර ඉන්න එක නෙවෙයි. ඒකට අත්තකිලමතාන යෝගයට ඇයි. පාවිච්චි කරනවා ප්‍රයෝජනෙයි සලකලා. මේක තමයි ආර්ථික විද්‍යාඥයන්ට පෙන්වන්න බැරි දේ. ඒගොල්ල කියන්නේ මේ පුළුවන් තරම් හම්බ කරන්න ඕනේ, බිස්නස් කරන්න ඕනේ. ඉතුරු කරන්න ඕනේ. දරුවන් වෙනුවෙන් මේ මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් කෙලවරක් පෙන්වන්නේ නැහැ. කෙලවරක් පත්‍ත්‍ච එකෙක්වත් නැහැ ලෝකේ. දිගටම කකා කකා යනවා. සරුවත්යන්සේ සඳහන් කරනවා බව භවයේ විතරාගී. ඒ වගේම අක්කතං කති. කච්ච කචේ නැහැ. කවුරු හරි ළඟින් යනකොට කතා කරන්න හෝ කියපු වචනෙට දෙක තුනක් කියන කතාව නැහැ. ඒක මිනිස්සෙක් හිටියලු ඒ මිනිස්සෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒ මිනිස්සයා ප්‍රශ්න තුනක් ආපහු අහනවලු. ඉතින් මිනිස්සෙක් ඇහවලු අයිසෙ තමුසේ මෙහෙමයි ආරංචි මේ මට ආරංචියක් තියෙනවා. ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් එimhe උත්තර දෙනා වෙනකොට ප්‍රශ්න තුනක් අහනවා අහනවනේ කිය. කියනොට කවුද? මමද? කවුද කිව්වේ කියලා. ඒක තමයි යගේ වැඩි. කවුද මමද කවුද කිව්වේ ප්‍රශ්න තුන තමයි යගේ උත්තරේ. ඉතින් අපේ ඔයිට අහපන් අපේ. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි කතා කරන්නේ. කවදාවත් කවටාන සුද්ධ කරනට කියන්න ඕන දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. අනම්මනම් අරහේ තියෙන දේවල් මෙහි තියෙන දේවල් පටලවන මිසක්කා මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේකයි වැටහුණි. තක්මන් කරනකොට මට වැටහුණේ මේකයි කියනවා වෙනුවට මොනවද ලියන්නේ? වටවලල්ල යනවා. ඉතින් මේකට තමයි කියන්නේ කතං කචී භාවේ. කච කචයි කියලා අපි සිංහලෙන් කියන්නේ. බෙලිකටු මල්ල හොල්ලනවා වගේ. කච කච කච කච ගන්නෝ දෙමලිච්චෝ වා. දෙන්නේ එකතු වුණොත් කච කචේ තමයි. ඉතින් මේ බුදුරජාණන් සඳහන්නේ කතං කති භාවේ නැහැ. කතං කති කියන්නේ කවුරු හරි මොනේ ඇහුවනේ අද දවස මොකද්ද? අද සිකුරාදා එච්චරයි. ලොකු සංහසේ ලියලා තියෙන උඩහ විහාරේ කවුරු ගිනි පෙට්ටියක් ඉල්ලුවොත් ගිනි පෙට්ටිය තියෙන තැන කියන්නේ එච්චරයි. ගිනි පෙට්ටිය හැදුවේ සූර්යා කම්පැනිද අලිය කම්පැනිද මේ ගිනි පෙට්ටිය එකක් පත්තු කරන දෙකක් පත්තු වෙන වැඩක් නැහැ. ගිනි පෙට්ටිය ඉල්ලුවොත් ගිනි පෙට්ටිය දීපන්. නොදී ඉන්නත් ඒවා. කතා නොකර ඉන්නත් එපා හැබැයි කාරණාවට කතා කරපන්. අද අපිට කවුරු හරි තට්ටු කරනකම් බලහන් ඉන්න කතාව. ඉතින් මේකට කියනවා කතං කටිභාවේ. චින්න කුක්කුච්චන් ඒ නිසා එයා කියපු දේ පිළිබඳව අනිවාර්යයෙන්ම ඕන නැති දෙයක් කියුණා. එහෙම නැත්නම් මේ මනසයා වරදොල තේරුමද කිසිම සැකයක් නැහැ. මොකද කියන්න ඕනේ කාරණා විතරයි කියන්නේ. එතකොට එයාට කට වරද්දාගත්තයි කියලා දොස් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා කුකුසක් නැහැ. මොකද කතාව අඩුකම නිසා ඒ වගේම භවභාවේ විතරාගේ තණ්හා නානුසෙන්ති තණ්හා සංඥා නානුසෙන්ති මේ ඉස්සල්ල මොහොතේ කරපු වැඩේ ගැන මතකයක්ම නැහැ. සංඥාවේ läග ගැනීමක් නැහැ. සංඥා පටලවිල්ලක් නැහැ. ඒක ගියා. ඉවරයි. ඊගා චිත්තක්ෂණ සම්පූර්ණ අලුත්. ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණෙම නවමුයි. ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණයෙන්ම නික්ලේශී. ඉතින් මේ නික්ලේශී චිත්තක්ෂණිය අපි ඉස්සල චිත්තක්ෂණේ කුණු කන්දලකින් මේ මණ්ඩි දාගෙන මේ මේ මොහොන් දාගෙන කෙලසගෙන තියෙන්නේ. අපේ හැම අතීත සිද්ධියක්ම ඊගාට එන චිත්තක්ෂණේ කෙලසනවා. අපිට පුළුවන් නම් ඒ ගියේ දේ ගියා ඊගාට එන චිත්තක්ෂණය පිරිසුදුව නිර්මලව කරගන්න හිතන්නවත් බෑනේ. කාටවත් හිතෙන්නේ නැහැ මේ කොච්චර පව් කරත් ඊගාටන චිත්තක්ෂණේ පිවිතුරුයි කියලා. අපි පරණ පව් කරලා තිබුණත් වැරදි කරලා තිබුණත් එන්නේ චිත්තක්ෂණේ පිරිසුදුයි. ඒක වෙන්න නම් අර සංඥානානුසෙන්ති සංඥා ලැබ ගැනීමක් අපේ හිතේ තිබුණොත් ඒ එනේන සංඥා ලාටුව එනේන චිත්තක්ෂණේ කෙලසෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ගලන දිය පහරකට පොල් තෙල් පාංකඩයක් ගෑවෙන්න තිබ්බොත් අර පොල් තෙල් පාංකඩේ නිකුත් වෙන තෙල් නිසා මුළු දියපාරම අවුරුදු ගාණක් තෙල් මායමක් එනවා. ගලන ගලන පාරේ අර පොල් පොල් තෙල් පොඩක් පාවෙනවා. ඉතින් මුඩු ගඳයි. ඒ ඒ ගඳ නැත්තම් ඒ ඒ ඒ පාංකඩේ අයින් කරුවොත් වතුර පිරිසිදුයි. ඒ වගේ අපේ මේ පරණ මතකය පුදුමාකාර විදිහට මේ චිත්ත ප්‍රවෘත්ති කෙලසෙනවා. ආනේ සංඥා අනුසය මේ ගන්ධස්තරේ අතීත ගන්ධස්තරේ නැති ආන්න එහෙම වාදයක් මයි ළඟ තියෙන කියලා. ඉතින් ඒක ඉතින් ගිය කෙනෙකුට කියන මිසක් ගිය ගිය කෙනෙක් කියන මිසක වෙන කාටවත් හිතන්න බෑනේ අපේ ජීවත් වෙන්නේ 100ට කොච්චරක් අතීතයේද කියලා බලන්න. විශේෂයෙන්ම ජීවිතේ මැද වයස පැනපු එකනා ඔය වෙච්ච වැරදි ගැන කල්පනා කර කරමයි ජීවත් වෙන්නේ. පශ්චාත්තාපේ පමණමයි තියෙන්නේ. එයාට කොච්චර කිව්වත් ඔක අතහැරලා දාපන් කියලා ඒක කරන්න බෑ. ඒක අපේ යුතුයකම්. අපිට මේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉසాత බැඳගෙන අඬන එකයි නිකටල්ලි තියාගෙන චරිචුරු ගන්න එකයි ඒ යුතුයකම් කවුරු හරි ඒක අමතක කරුවොත් ඌට බයින. එහෙම කරන්න පුළුවන්ද මේ පරණ වෙච්චව මතක් කර කර මේ වමාරා කණ එක නේද වැඩේ. අර හරක් දවල්ට කාලා රැයට වමාරා කනවා වගේ මේක වමාරා කකා ඉන්නවා. අන්න ඒක නොවීම සඳහායි ਸਰවචන් සඳහන් කරලා තිනවා ඒවං වාදී අහං ආවුසෝ ඒවං අක්ඛායි මම එවැනි වාදයක් ඇති කෙනෙක් මම අනිත්‍යයි කියලා දෙන්නේ ඔච්චරයි. බුදුසෙන්සේ සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. බුදුසෙන්සේ නවිග්ගහියති හැබැයි ලෝකයා මෛත් එක්ක ගැටෙන එක නතර වෙන්න තියෙනවා කියලා. කවුරු ආවත් උන්වහන්සේ ළඟට බණ ප්‍රශ්නයක් අහනවා. එහෙම නැත්නම් ආර්දනා කරනවා. හැමදේම කරනම කවදාකවත් බුදුසෙන්සේ එහෙම අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර නැහැ. මොකද උන්වහන්සේට කියන්න දෙයක් නැහැ කියලා තියෙන ඔය ওই ව්‍යාපාර ওই කාමකෝප වැඩ නතර කරන වැඩක් නේ. ඉතින් මේක වුණාට පස්සේ අර බමුණා ඔළුව හොල්ලලා දිව නිරවලා නල්ල රැලි ගන්නලා ම්ම් කියලා ගියාලු. ඒ කියන්නේ බමුණට මේක තේරෙන්නේ නැහනේ. බමුණගේ වැඩේම යන යන තැන කාත් එක්ක වාදයක් අහන්නේ. ඒකනේ බුදුහාමුදුරු කාර්යතානේ ඔබ ඔබ මොකද කියන්නේ කියලා අහන්නේ. ඒ වගේනේ අහන්නේ. තමස මොකද ඔයි කියන්නේ? මොකද නෑ අනේ මේක නෑ මයිලන් කිසි කෙනෙක් ගැටුමක් නෑ කියලා බුදුරජාණන්සේ ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ අකුලනවා. අකුල ගත්තට පස්සේ මොකක්ක් කරගන්න බෑ. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේට තේිනවා මේ මනුස්සයාට කිව්වට කාරණේ මේ දණ්ඩ පරිභාකරණ තේරුනේ නෑ කියලා. මේක බුදුරජාණන් වහන්සේ ප්‍රස්තුතයක් කරගන්නව පළවෙනි පහුවෙන්දා ධම්මසභා මණ්ඩේ ඉන්න සංඝයාට කතා කරන්න ගිහිලා වෙච්ච ජවනිකාව කියනවා. මානේ මම මේ දිවා විහිණේ සඳහා වනගත වෙච්චාම දන්නපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා මම මොන වාදයක් සහිත මොන දෙයක් ප්‍රකාශ කරන්නද කිව්වා මම කිව්වා මේ ලෝකෙත් එක නොගැටී සිටීම තමයි මගේ වාදය කියලා. ඊට පස්සේ විස්තරය කියනවා. කිව්වට පස්සේ බමුණට මේක තේරුනේ නැහැ. ඒ බමුණ ඔළුව හොල්ලලා දිව රැලි නගලා තුන් රැලි නගලා නලලේ යන්න ගියයි. ඒකට සංඝයාට තේරෙන්නේ නැහැ. ඒ සංඝයා වහන්සේ ඊට පස්සේ අහනවා අනේ සංඝ බමුණට තිය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේක අපිට මේ මේ කියපු එකට අටුවාවක් දෙන්නේ කියලා අපිට අර්ථ කතාවක් කියපු එකට විස්තරයක්. එතකොට තමයි අපි දවසේ මාතුකාවට ගත්ත පාඨයේ ਸਰවචන්සේ සඳහන් කරන්නේ යතෝ නිදානම් බික්ඛු පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත තේ නත්ති අභි අභිවදිතබ්බං අජ්ජෝසීතබ්බං අබිනන්දිතබ්බං මහණි යම් දෙයකින් මේ පරණ මතකයෙන් ඔළුව මේ කතන්දර ගොතන කතාව තියෙන්නේ වැල්වටාරන් කියන කතාව ඔන්න ඕක අභිරමණය කරන්න එපා. ඕක ප්‍රකාශයටපත් කරන්න එපා. ඕක කතාවට රිංග ගන්න එපා. එච්චරයි. එච්චරයි කිව්වට ඉතින් ඕක ලේසි නෑ. කියන්න නම් පුළුවන් යමක් වෙච්ච සිද්ධියක පරණ මතකයක් තියෙනවා නම් එහෙම නැත්නම් සංඥා ප්‍රපංච සංඥා සංකහ කියලා තියෙනවා. ප්‍රපංච කිරීම කියලා කියන්නේ වෙච්ච දේ පිළිබඳව වැල් වටාරම් කතා කරනවා. අස්තර විස්තර කතා කරනවා. වටවලල්ල යනවා. අපි මේකට කියනවා අතිශෝක්තිය කියලා. කෙටියෙන් කිය හැකි දේ දිගට කියවනවා. ඒ කියවන්න ගියාට පස්සේ ඒ කියවන දෙයට අබිරමණය කෙරුවේ නැත්තව කරන්න බෑ. ඒ වගේම මේක කියන්න තියෙන ආසාවක් එනවා. ඒක නොකිය ඉන්න බැරි ගතියක්. ඊට පස්සේ කියපු දේ ඊට පස්සේ ඔප්පු කරන්න ගහපා දෙන්න එක බොරුවක් අහන්න බොරු 1000ක් කියනවා. ඉතින් බුදුරජාණන් කියනවා මෙන්න මේ වැඩේ. Taman අතින් වැරදුනා හරි හරි ගියා හරි වෙච්ච සිද්ධිය එතනින්ම නතර කරගන්න අභිවන්දනය, අභිවදනය, අභිනන්දනය, අජ්ජෝසනය නතර කරන්න පුළුවන් නම් ඒ සේවන්තෝ රාගානෝසයානං මේක තමයි රාගානෝසයේ කෙලවර. මේක තමයි පටිඝානෝසයේ කෙලවර. ඒක ලියලා බුදුසසුනේ අනුසේ ධර්ම හතම මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අපි ඔය මතක් කරපු අවිජ්ජානෝසය විචිකිච්ඡානෝසයත් නැහැ යම් විදිහකට මේ ඒ මතකය අවශ්‍යගෙන යා හතුරා මියා මිතුරා මියා මේක සුබ මේක අසුබ මේක රුචි මේක අරුචි කියන මේ කතාව හරහා මේ වෙච්ච දේවල් නැවත නැවත වමාරා කෑම කරන්නේ නැත්නම් ඒසේවන්තෝ දණ්ඩ දණ්ඩා දාන සත්තා දාන ඒ කියන්නේ අනුන් ගහන්න දණ්ඩක් අතර ගන්න එක අනුන් ගහන්න ආයුධයක් අතර ගන්න එක කියන්නේ යුද්ධ කරනවා වගේ දෙයක් කලා විග්‍රහ විවාද මේ කලහ කරගන්නවයි කියලා තියෙන මිනිස්සු විග්‍රහ කියලා කියන්නේ එකට එක කියන්නේ වාද කරන්නේ ඒ කොහොම තියෙන්නේ ඔය වෙච්ච එකක පරණ මතකයක් එහෙම නැත්නම් මණ්ඩි මිදිච්ච එකක් නැවත අවසන්ට යනකොට ඒ නිසා කලා විග්‍රහ විවාද තුවන් තුවන් පේසිඤ්ඤන් තෝතෝ වරපල කියලා කියන්නේ. ඒ ඔක්කොම එන්නේ අර පරණ මතකයක් අවුස්සලා පරණ අසුචි වල ගොඩ දාලා ඒකේ ගන්ධස්තරි. එහෙම නැත්නම් කාපු එකක් වමනේ කරලා ඒකින අපුල. ඊට පස්සේ තුවන් තුවන් පේසුඤ්ඤා මුසාවාද ඉත්තේති පාපකා කුසල ධම්මා අපරිශේෂන් නිරුද්ධාන්ති කවුරු හරි දන්නවනම් ඒ වෙච්ච දේ අමතක කරලා දාන්න පුළුවන් ගතියක් සියලු අකුසලයන්ගේ ගවා දැමීම සිද්ධ වෙනවා අනුසයත් සහිතව. ඉතින් මේ කිව්වත් සංඝයාට තේරෙන්නේ නැහැ. දැන් මේ මූණු ටික බලනකොට පේනවා ඒක. දැන් කියපු ගමන් සරුවචන්සේ නැගිටලා වඩිනවා ගන්ධ කිලියට දැන් මේ කට්ටිය කතා කරනවා දැන් එකක් ඇවිල්ලා කිව්වා දණ්ඩපාණි බ්‍රාහ්මණයට කියපු එක. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ දීපු සරුවච්ඥ විග්‍රහය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සංඝයා නැගිටලා ගිහිල්ලා ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ හම්බ වෙලා කියනවා සාංශ මෙන්න මෙහෙම එකක් සරුවච්චන්සේ මතක් කරා මොකක් හරි වැදගත්කමක් තියෙන අපට තේරෙන්නේ නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ සරුවච්චන් වහන්සේ ඉඳද්දි මොකද්ද මගෙන් අහන්නේ? ඒ වෙලාවේ අහන්න තිබ්බනේ. ඉතින් එතන ඉන්නකොට මම මේ කතා කරන්න යන්නේ ගහේ කඳේ හරේදීදී මේ නැට්ටක ඉත්තක හරේ හොයනවා වගේ කියලා පළවෙනිතර ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සංඝයා ඇවටිලි කරනවා. අනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ වගේ කරලා තියෙනවා මේ කෙටියෙන් විස්තර කරපු දෙයක් දීර්ඝ වශයෙන් විස්තර කිරීම නිසා ඒ නිසා අප කෙරේ අනුකම්පාවෙන් ඊට පස්සේ කියනවා මම කියනවා හැබැයි මම මේ කියප එක ආය සරුවචනාංශයට ගිහිල්ලා කියලා හරි වැරදි බලාගන්නයි කියන කොන්දේසිය මත ඒ ස්වාමීන් වහන්සේ කියනවා කොහොමද මේ අපේ හිතේ මේ විදිහට වෙච්ච දේවල් තරන් දෙන්නේ වෙච්ච දේවල් වමාරා කන්නේ කොහොමද මේ සිද්ධ වෙන්නේ කියන යාන්ත්‍රණය පෙන්ලා දෙනවා ඉතින් ඒක තමයි අත්‍තරම ඥානන්ද සාංශේ හෙලිකරේ ලෝකෙට අපි මේ වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා පිටිපස්සේ හැදෙන හැටි වචනේ ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා ඒ ක්‍රියාව පෙළ ගැහෙන හැටි හිතවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා ඒ හිතවිල්ල මේ වෙස් කියන්නේ නැහැටි. අපි දන්නා වෙස් බඳිනවයි කියලා කියන්නේ ඒක මේ නටලා නටලා පුරුදු කරලා පුරුදු කරලා නටන්න ඉස්සෙල්ලා හැංගිලා තමයි වෙස් බඳින්නේ. වෙස් බැඳලා රංගනේ විතරයි අරංගේට්‍රම් කියලා දොරට වඩනවයි කියලා කරන්නේ. මේක දැක්කට වෙස් නැටුම් දැක් ගන්න බෑ. මේ නාඩගම දැක්කට බෑ. ඒකට වෙස් අඳින හැටි දැනගන්න ඕනේ. ওই කවුරුත් කුයි දේ හැංගි හැංගි කරාට හැංගි හැංගි වෙස් බැඳ නටන්න වෙන්නේ එළියේනේ. නමුත් නටන නැටුමේ වෙස් බඳින හැටි අල්ලන්න බෑ. මේක සරුවචාන්සේ සඳහන් කරන්නේ රෝගයක රෝග මූලයේ හොයනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ අර ප්‍රපංච සංඥා සංඛායම නැත්තම් මේ හිතීමේ තරන් දෙන දේවල් තියෙන්නේ මානසික අසහන එහෙම නැත්තම් නපුරු මතක භීතිකා එහෙම නැත්නම් ආකල්ප নানা ප්‍රකාර දැන් කාලේ තියෙන ওই මානසික අසහන වලට හේතු වෙච්ච දේවල් ආනෙව මේ හිත අත නෑර අල්ලගෙන ඒක තියාගෙන වවාගෙන කකා ඉන්න හැටි එකෙන් පෙළෙන හැටි පිළිබඳ යාන්ත්‍රණය පෙන්නනවා ඉතින් ඒ පෙන්වීමෙන් තමන්නාංශිකේ කෘත්‍ය ඉෂ්ට කරනවා පස්සේ මේ සංඝයා ගිහිල්ලා බුදුජානනාංශයට මතක් කරනවා ඔබාන්තේ කියපු ප්‍රශ්නේ අපිට තේරුණ නැති නිසා අපි ගිහිල්ලා ඇහුවා මෙන්න මේකයි ලැබෙච්ච උත්තරය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට සාදුකාර දුන්නාට පස්සේ තමයි මේ සංසිද්ධියට සූත්‍රයක් කියලා නමක් වැටෙන්නේ මදුපිණ්ඩික කියලා. ඉතින් මට හිතුණා මේ අනුශේ ධර්ම හත කතා කරන වෙලාවේදී ඒ අනුශේ ධර්ම වලට läග ගන්න, ටැග් ගහෙන්න, මෙට්ටහි වෙන්න, තරන් දෙන්න අපේ හිත සකස් වෙන හැටි. හිතක් කොහොමද ඒ පිරිසුද්ධ තත්වයක තියෙද්දි අර කෙලෙස් තත්ව අබිරමණය කරමින් අජෝසනය කරමින් අභිනන්දනය කරමින් නික්ලේශීතව තියෙද්දි කෙලෙස් තත්ව වලට ඉඩ දෙන හැටි ඒක දැක්කොත් විතරක් කෙනෙකුට පුළුවන් ඒ කෙලෙස් තරන් දෙන ගතිය නැත්නම් මේ ප්‍රපංච කරන ගතිය පිළිබඳ අවබෝධ කරගන්න. ඒක නිසා ඒ සඳහා මම අර කලින් කියපේක නැවතත් කියනවා. ඒ වෙනකොට ඒකේ නා සීලයක පිටලා තියෙනවා. ඒ නිසා කය වචන දෙක හික්මවගෙන තියෙනවා. ඒ වගේම සමාධි භාවනාවක යම් ප්‍රමාණයකට නීවරණතාවකාලික හෝ පිටු දකින්න පුළුවන් තත්වයකට එන්න ඕනේ. ආවට පස්සේ Tamange හිතට අරමුණු එනකොට කොහොමද මේ නික්ලේශී අරමුණ තියේදී කෙලස් අරමුණට හිත යන්නේ? එහෙම නැත්නම් ගෝචර අජ්‍යත්ත භූමියේ හිත පවත්තන්න අපි givisagena භාවනා කරද්දී හිත අගෝචර දේවල් වලට බාහිර දේවල් වලට පණින්නේ කොහොමද? අන්නේ පැනීම නිසා මේ යෝගාවචර කොච්චර තැවෙනවද කියලා. හිත පිට යනවා කියලා නික්ලිෂී අරමුණේ තියේදී හිත පිට යනවා කියලා තැවෙනවනම් ඉතියාගේ හිත කෙලසිලායි කියන්නේ. එයාගේ හිතට කෙලස් වැදිලා. හිත පිට ගියා කියලා නොතැවෙන්න පශ්චාත්තාප නොවෙන්න කම්ප නොවෙන්නයි මේ සතිය උගන්වන්නේ. ඒකට තමයි සද්ධාව කියන්නේ. ඒක තමයි සීලය කියන්නේ. ඒ නිසා හිත පිට යන එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මෙ නෙවෙයි. ඒක ගැන කතා කරන්න එපා. ඒක අභිරමණය කරන්න එපා. ඒකට රිංග ගන්න එපා. ආයෙත් ඇවිල්ලා අරමුණට එන්න ඉච්චරයි. කොයි වෙලාවක හෝ යෝගාවචරයා භාවනා කරන්න ගිහිල්ලා ඒ හිත පිට පයින් බව දැකලා මේක හිතක හැටි. මනුස්ස හිත ගැනීම මගේ හිත නෙවෙයි. මෙන්න මේ විදිහට පිට යෑම පිළිබඳව එහෙම නැත්නම් අත්පසු වීම පිළිබඳව අසත්‍යමත් වීම පිළිබඳව අච්ඡය පිළිබඳව පශ්චාත්තාප නොවන තැනට යන්න කොච්චරක් අපි ආරමුණු පුරුදු කරන්න වෙයිද කොච්චරක් අපි මේක හුරු කරන්න වෙයිද කොච්චරක් අපි පිට යනකොටම අප්‍රමාදීව පිට පිට යන බව දැනගන්න එළඹ සිටි 100ෙන් ගත කරන්න ඕන ඉතින් ඒක තමයි මේ ප්‍රඥා භාවනාවෙන් කෙරෙන්නේ. ඉතින් ඒක ලේසි විස්තරකරනද මේ මහා කොට්ටිය ස්වාංශේ විස්තර කරන එක අපි නිදර්ශනයක් ගත්තොත් පරියංක භාවනාවක ඉඳලා Tamange බූල කර්මස්ථානේ මේකයි සතිය මේකයි අප්‍රමාදේ මේකයි හිත එළඹ සිටි අවස්ථාව මේකයි කියලා දන්න යෝගාවචරයක් අපි සාක්කියට ගන්න වෙනවා. ඒ නිසා අපි හිතුවොත් සක්මන් කරනකොට මම කල යුත්තේ ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්න එකටයි හිතියෝ දන්න ඕනේ. ඒ ඇවිදිනකොට නම් ඉඳගෙන ඉන්නකොට නම් මෙතනයි පොළවේ හැප්පෙන්නේ ඇවිදිනකොට මේකයි කියලා ඒ හැප්පෙන තැනේ හිත තියෙනවා මේ දකුණේ. ආන්න මේක පිරිසුදුව දැනගත්ත කෙනෙක් අපි හිතමු. සක්මන් කරනකොට කල යුත්තේ මේකයි කියලා. මේ සක්මන් කරන කොච්චර වේගෙන් කරන්න ඕනද කොච්චර දුර බලන්න ඕනද මොනවද කරන්න කියන ඔක්කොම පිරිසිදු කරගත්තා. ඒක මට අංශුද්ධ වෙලා. මේ මේ ඉන්නකොට එයාගේ මේ සක්මනේ හිත තියාගෙන ඉන්නකොට මේ පාඨවි ධාතුවේ මේ පොළව මේ පොළවේයි වැලි පොළව වේවා සක්මන මේ සිමෙන්ති පොළවක් වේවා එහෙම නැත්නම් ලනුපැදුරක් වේවා කයෙහි සංවේදී බව මේ කාය පසද්දී කාය ප්‍රසාදේ කියනවා පතුල වැඩිනවා. එතකොට මේ පොළවේ পায় වදිනකොට කයෙහි විඥානයේ පහළ වෙනවා තද බව, මෙලෙක් බව, මු르දු බව, සැහැල්ලු බව ආදී එකට අපි කියනවා කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥාන. පොළවේ පය වදිනකොට වදින වදින තැනේ උණුසුම සිසිල වශයෙන් බර සැහැල්ලුකම් වශයෙන් වෙන් වශයෙන් දක්වන. එතකොට අපි දන්නවා දිගටම කාය විඥානයේ හිත පවතිනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට කය වදින හැටි විස්තර කියන්න පුළුවන්. වම තිනොට මෙහෙමයි, දකුණු තිනොට මෙහෙමයි, වැල්ලේ තිනොට මෙහෙමයි, ලණු පැදුර තිනොට මෙහෙමයි, තැනි පොළවේ තියෙනකොට මෙහෙමයි, සිමෙන්ති පොළවේ මෙහෙමයි කියලා ඒ මොකද කාය විඥාණය හැම වෙලාවෙම ස්පර්ශ කරමින් දැනෙමින් දැනෙමින් යනවා. ඉතින් කවුරු හරි කමටහනක් දෙනකොට තමන් අහගෙන ඉන්නවා නම් එයා කියනවා නම් වම තියෙනකොට මෙහෙමයි විලුඹ වැදුනේ. එහෙම නැත්නම් ගොරෝසුවට වැදුනේ. එහෙම නැත්නම් මුළු පතුලම වැදුනා. නැත්නම් විලුඹ ඉඳලා ඉස්සරහට ගිහලා ඉතින් හොඳට තේරෙනවා මේ කාය විඥාණය ස්පර්ශ කරපු හැටි. ඉතින් ඒකට කමඨාන සුද්ධ කරගෙන කමඨාන අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා කියන කතාව මේ හිතාමතා කියන දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂය. ඇත්ත වශයෙන්ම වෙච්ච සිද්ධි කියලා. දැන් මෙහෙම කෙනා සක්මල කෙලවරේදී මෙයාගේ හිතටත් නොකිය පැදුරටත් හොරෙන් ඔන්න රූපයක් දකින අවස්ථාවකට තමයි මේ කතාව සම්බන්ධ කරන්න පුළුවන්. මෙයා දන්නවා කාය විඥානයේ කාය ස්පර්ශය නැත්නම් කායේ සංවේදී බව කාය පසාදේ පොළවේ හැපෙන එකයි බැලිය යුත්තේ. මොත් මෙහෙම ඉන්නකොට ඒක පාරට විශේෂයෙන්ම කෙලවරට ගියාට පස්සේ උන රූපයක් පේනවා කියලා හිතමු එක්ක සාමනලෙක් දැක්කා එක්ක මලක් දැක්කා එක්ක කුරුල්ලෙක් දැක්කා. දකින්නකොට කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජේ චක්කු ඡාය විඥානං කියපේ එක පාරේට චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥානං වෙනවා. අර ගිය පෙත මාරු කරලා එක පාරට විඥාණය කාය විඥාණයට උන විඥාණය චක්කු විඥාණය බාටපත් වෙනවා. මෙන්න මේ මාරුවේදී මේක තමයි ලස්සනට විස්තර කරගන්න ඕනේ. සමන් කලින් කියපේක නැවත මතක් කරනවා මේක පිරිසිදු භාවයේ සඳහා. එයා දැනගන්න ඕනේ මම මේ givisකන සක්මනට ආවේ නම් කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥාණං කියන එකටයි. දැන් මටත් නොකිය පැදරටත් හොරෙන් හිත විඥාණය චක්කුංච පටිච්ච රූපේද චක්කු විඥානම් බවට පත් වෙලාද ඇහැට පේන රූපයකට චක්කු විඥානේ බවට පත් වෙලා දැන් මේ කයේ තිබුණ හිත ඇහැට පැනපු ගමන් අපි අද දවල් ධර්ම සාකච්ඡාදි කිරු වගේ දැන් මගේ හිත කයේ නෑ කියලා තේරෙන්නේ නෑ ඒ වෙලාවේ දැකපු රූපෙට තමයි හිත පයින් රූපෙට හිත ගිය ගමන් මෙතෙක් කියලා මං හිතියේ කයේ ඉන්න ඕනේ කයේ දැන් මට කය වැටෙන්නේ නැහැ කියන එක කාටවත් වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ගිය රූපේ දැකපු රූපේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය විස්තර දකින්නයි කියලා කියන්නේ දැන් චක්කු විඥානයේ තවදුරටත් කාය විඥානය වෙන්න බෑ. ඒ චිත්තක්ෂණේ නිසා කය පිළිබඳව මොනවත්ක්ම නොදන්න රූපේ පිළිබඳව මත්විච්චි ඇවිදින්නෙක් දකින්නෙක් බවටපත් වෙනවා. මෙන්න මේ පත්විච්චි ගමන් එයාට සතිය පිහිටියා නම් වෙන්නේ නැහැ. නමුත් දර්ශනක් වශයෙන් එයාට කීත හැකි නැවතත් ඇවිල්ලා කයේ හිත පිහිටුවා නම් හරි වැඩේ. ඔව් පිහිටනව වෙනුවට ඇයි ඊගාව චිත්තක්ෂණේ රූපේ බලන්නේ? ඇයි ඊගාව චිත්තක්ෂණේ රූප බලන්නේ? පුළුවන්කම තියෙන ඕනනම් පයට එන්න ඔහොත් ඒතියේ තේ රූපේ බලන්න යන්නේ අර පයේ තියෙන ඒකාකාරීකමට රූපය බොහොම රාග දනකයි ආසා දනවනවා ඒ නිසා මේ දෙක ආවට පස්සේ චක්කුංච පරිච්ඡ රූපේ චුක්කවච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ දැන් ස්පර්ශය දිගටෝම යන්නේ අලුතෙන් ඇති වෙච්ච රූප ධර්මේ නිසා ඒ නිසා යම් තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා එයා දැන් වින්දනය කරන්නේ පය නෙවෙයි එයා දැන් වින්දනය කරන්නේ රූපේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජි චක්කු විඥාන තින්න සංගතිපස්සේ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානති ආ දැනගන්නවා මේ කහ පාට මේ හතරස් මේ රවුම් මේ මලක් මේ කුරුල්ලෙක් මේ සමනලයේ කියලා විශේෂ කරලා හඳුනා ගන්නවා අර ඇහැට පේන රූපය හඳුනා ගන්නවා පරණ පුරුදු ලකුණු අනුව යං සංජානාති තං විතක්කේති. ඊට පස්සේ යා කියනවා මේ කුරුළු වර්ගයේ ලංකාව විතර නෑ හැමතැනම නෑ නිසරණ වනේ විතරයි ඉන්නේ. එහෙම නැත්නම් මේකයි මේකයි කියලා අර දැකපු රූපේ සහ හඳුනා ගැනීම දිගේ විතක්ක කරන්න පටන් ගන්නවා. යං විතක්කේති තප්පපංචේති. ඊට පස්සේ ඒක දිගේ වැල්වට අරන් ගෙතනවා. එහෙම නැත්නම් ඒක දිගේ මේ වාග් බහුල්‍යයක් අභිනන්දනයක් අජෝතනයක් බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ දිග්ගටෝම යෝගාවචර සතිය නෙමෙයි දැන් ඉන්නේ අර දැකපු රූපේ නිසා නික්ලේශීතන අතහැරලා ගෝචරජ්‍යත් භූමිය අතහැරලා අගෝචර වූ අනතුරුදායක වූ නූපන්න කුසල් රාශියක් උපදීන චිත්ත වීතියක ඉන්නවා ඒ චිත්ත වීතිය ඊට පස්සේ කොච්චර වෙලා යනවද ඒ දිග්ගටම මෙතෙක් වෙලා නොතිබුණු අකුසල් රාශියක් සිද්ධ වෙනවා. අන්තිමට මේ මනුස්සයා ඒ දකින්න රූපයෙන් සායේ කරන කතාවල් වලින් සම්පූර්ණ මත් වෙලා භාවනා කරන බවක්වත් සිල් ගත්ත බවක්වත් සක්මනකට ආව බවක්වත් මතක නැති වෙලා ඒ තමන්ගේම ප්‍රපංච වලින් එහෙම නැත්නම් වාග් බහුල්යෙන් මේ 60 ගැරන්ටි කතාවෙන් එහෙම නැත්නම් මේ කතන්දර ගෙතිල්ලේ ලක් වෙනවා හරියට මීමැසි පොදියක් කඩන්න ගියේ මීවැද්දෙක්ගේ ඔළුව උඩ මීමැස්ස කරකෙනවා වගේ අර බලපු රූපෙත් එක්කමත් වෙනවා. කොච්චර වෙලා යනවද කියනවා යාට තේරුම් ගන්න මම මෙතෙන්ට ආවේ සිල් ගත්තේ තමනලු බලන්න නෙවෙයි. රූප බලන්න නෙවෙයි. මල් බලන්න නෙවෙයි. එහෙ නැත්නම් මම මේ සතිය පිහිටවන්නේ ඇහි නෙවෙයි කකුලේ. ඒ බව තියේදී දැන් මේ කොහෙදෝ යන අතුරු පාරකට ගිහිල්ලා ඒක දිගේ කොච්චර යනවද කකා කකා කිහිල් ගහති ගියේ හරි පොල් ගහති ගියේ හරි. ආන්න මේ බව කාට හරි භාවනාවේදී එතනදීම පෙරපසු නොවි තේරුම් ගන්න පුළුවන් වුණොත් පයේ සතිය පිහිටවන්න ආපු මම දැන් ඇහිමත් වෙලා ඒ මදිවට ඒක අබිරමණය කරමින් ඒක අභිවදනය කරමින් ඒක නැවත නැවත කතා ඇතුළත කතාවට යනවා ඊට පස්සේ අජෝසනය කරනවා අනීල රූපයක් දැකපික හොඳයි කියලා ඒකටම රිංග ගන්නවා වෙනකොට වෙන්නේ මොකද්ද අර නැවත gedere එන්න පුළුවන් ගතිය නැවත পায়ට හිත එන්න පුළුවන් ගතිය අඩු වෙන වෙනසකට පමාව කියලා කියනවා මදය කියලා කියනවා ඒකට හේතුව ප්‍රපංච කිරීම කිය. කතන්දර ගෙතිය. මෙන්න මේක දැක්කේ නැත්තම් ලේබිට ඇල්ලුවේ නැත්තම් කවදාකවත් පාලනය කරන්න බෑ. ඒ නිසා මේක දැකීම අකුසලයක් නෙවෙයි. මගේ හිත භාවනාවේ කියලා තිබ්බහම නැත්නම් සතිය පිහිටවන්නේ සක්මනේ කියලා තිබ්බහම පිට දේවල් වලට පණින එක මගේ මනාප නෙවෙයි. පැනින වෙලාවේදී ලේ පිටම දැනගන්න පුළුවන් නම් කාය විඥානයේ තිබිය යුතු භාවනාව දැන් චක්කු විඥාණයට පැනලා තියෙනවා. චක්කු විඥානේ ඉන්නා තාකල් නූපන්න කුසල රාශියක් උපදිනවා. ආන්න මේක පොහොර දාන්න එපා. අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. මේකට ගෙවදින්න එපා, රිංග ගන්න එපා. ඒ වෙනුවට ගෝචරජ්‍යත් භූමියට නැවත යන්න පුළුවන් නම් වටම ගිහිල්ලා ගෙතම වගේ එහෙනම් යෝගාවචරය දන්නව කොච්චර පිට රෝන්දි ගැහුවත් මම යෝගාවචරයක් වෙන්න නම් ගෝචරජ්‍යත් භූමියට යන්න ඕනේ. කාට හරි තේරෙයි භාවනා කරනකොට කොච්චර පිට ගියත් නැවත ගන්න ඕනේ කකුලට කියලා දන්නවනම් ආපසු කකුලට ගැනීමට ලෝකේ කිසිම බාධාවක් නැහැ. කොච්චර රස්තිය අදු ගහලා තිබුණත් ආපහු ගන්න පුළුවන්. අපි කිව්වොත් රූප දිගේ ගිහිල්ලා සද්ද දිගේ ගිහිල්ලා හිතවිලි දිගේ ගිහිල්ලා හිත නන්නත්තරලා හිටියට නැවත මට ඕනේ කරලා තියෙන්නේ পায়ට ගන්න නම් ඒකට කිසියම් බාධාවක් ලෝකේ නැහැ. ඒක නිසා ඒකෙන් සරුවච්චන් වහන්සේ සමීකරණයක් හදනවා. උඹේ හිත කකුලෙන් කඩන්ඩ රූප බැලීමේ ආසාව තියෙන්න පුළුවන්. වේදනාව තියෙන්න පුළුවන්. හිතවිලි තියෙන්න පුළුවන්. ඒ ඔක්කොටම මෙඩිය සතිය බලවත් අවශ්‍ය නැවත අර තිබුණු තැනට পায়ට ගෝච රාජ්‍යත්ව භූමියට හිත ගන්න පුළුවන් ඒක තමයි manussකම කියන්නේ. ඒක නිසා අපි හිත පිට ගියා කියලා පශ්චත්තාප වෙනව වෙනුවට පිට යන හැම වාරෙම පශ්චත්තාපේ පැත්තක තියලා නැවත හිත Tamange හිතපු අරමුණට ගැනීමේ දක්ෂකම ඇති වෙන්නේ සමත භාවනාදී නෙවෙයි. සීලෙදී නෙවෙයි. මේකටයි ප්‍රඥා භාවනා කියන්නේ. ඒ නිසා ප්‍රඥා භාවනා අපි ඉගෙන ගන්නේ වැරදිච්ච වෙලාවට. පෙරදිච්ච වෙලාවක. පශ්චාත්තාප වෙච්ච වෙලාවක. ඉතින් මේක කරන්න බැරි මේ වැරදිච්ච පරිදිච්ච එක පිළිබඳව අපි හිතනරක් කරගන්නවා නම් කවදාවත් එයාට භාවනා කරගන්න විශේෂයෙන් සම විපස්සනා කරගන්න බෑ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලං. දැන් ඉන්නේ ඇත්තටම ප්‍රමාදේ. Taman ඉන්නේ පයේ නෙවෙයි. ඇහි. අන්න ඒක දැනගත්තාම කම්ප වෙන්න එපා. කම්පා වුණොත් නැවත পায়ට හිත ගන්න පමා වෙනවා. කම්පා නොවි මේක මම හිතලා කරපු දෙයක් නෙමෙයි අචේතනික වෙච්ච දෙයක් මේ තමයි හිතේ හැටි මගේ හිත කවම කවදාකවත් මගේ සුභ සිද්ධිය පිණිස හිටින්නේ නැහැ බුදුසෙන්සේ දේශනා කරනවා දිසෝදි සංයන්තං කෛලා වේදී වාපන වේරිණං මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ මේ හදාගත්තේ නැති හිත අසමජ්ජාති හිත අසික්කිත හිත හොරෙක් හොරෙකුට කරන දඬුවම වගේ හතුරෙක් හතුරෙකුට කරන දඬුවම වගේ තමයි දඬුවම් කරනවා මෙච්චර ලස්සන නික්ලේශී අරමුණ තියේදී නන්නත්තර කරනවා මේ හිතේ හැටි මේක හැදෙන්නේ නැහැ දන් දුන්නට මේක හැදෙන්නේ නැහැ ත්‍රිපිටකයේ කියවුවට මේක දන් හැදෙන්නේ නැහැ පැවිදි වුණාට මේක හැදෙන්නේ නැහැ ගුරුවරයා ආශිර්වාද කරාට මේක හැදෙන්නේ නැහැ මෛත්‍රී බුද්ධ ශාසනය දැක්කට මේක දැකලා මේ හිත මිටි තනින් වතුර බැස යේ කියනවා වගේ රාගේ දැකපු ගමන් පැදුරටත් නොකේ යනවා මේකට පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප නොවි අපි තමන් වඩන සීලේ සීපත් කරගන්න. තමන්ගේ සතිය සීපත් කරගන්න. සද්ධාව තියාගන්න නැවත ගන්න පුළුවන් අපි හිතමු උත්සාහ කරලා කරලා කොයි වෙලාවක හරි නැවත পায় পায়ට හිත ගත්තයි කියලා නැවත ගන්න පුළුවන් නම් එයාට කියනවා සමීකරණයක් හිතට හිත නන්නත්තර වෙන්නේ ඉස්සල්ලත් තිබුණේ සතියේ. දැන් රවුමක් ගහලා කොහොම හරි මම ආයෙ සතියට ගත්තා නම් අතරමැද කොටසේ තියෙන පව් සියල්ලම අහෝසි වෙනවා කියන එකයි මේ ගාතාවෙන් කියන්නේ. ඒ මැදි වෙච්ච සියලු අකුසල අහෝසි වෙනවා. බුදුරජාණන් සඳහන් කරනවා ඒ දේවන්තෝ දුක්ඛස් ඒ සියලු දුක් අහෝසි වෙනවා. හැබැයි අපි අර වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙලා ආර්ය ළඟට ගිහිල්ලා කචුචු ගාලා මෙහා ළඟට ගිහිල්ලා කචුචු ගාලා ඇඬුවට ඒ කෙලෙස් අකුසල් අනුසේ ධර්ම අහෝසි වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ Taman මේ අසික්කිත හිත මේ විදිහට නන්නත්තර වුණාට ඒ කියන්නේ චෝදනා කරන්නෙත් නැතුව ඇතුළත කතාවට යන්නෙත් නැතුව පශ්චාත්තාප වෙන්නෙත් නැතුව කොතනක හෝ දැනගත්ත වෙලාවේ නැවත ගෝචර අජ්‍යත්ත භූමියට හිත ගන්න පුළුවන් නම් කවදා හෝ දඟලලා දඟලලා දඟලලා පහුවෙලා හෝ පමා වෙලා හෝ ඒක තේරුම් ගත්ත දවසේ තමයි අපේ කෙලස් ගෙවීමේ වැඩපිළිවෙල එහෙම නැත්නම් අපිට ඒක කුසලයේ කියලා කියන්න පුළුවන් සිද්ධ වෙන්න පටන් අරගන්නේ මේකට විපස්සනා කුසලයේ කියලා කියනවා මේකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා ඉතින් මේකට කොච්චරක් Taman තමන් අනුකම්පා කරන්න ඕනද කියලා බලන්න කොච්චරක් Taman තුල සීලය තියෙන්න ඕනද කොච්චරක් Taman තුල සමාධිය තියෙන්න ඕනද ඒ සීල සමාධියකින් කරන්න බැරි වැඩක් තමයි පිට ගියාට පස්සේ නන්නත්තර වුණාට පස්සේ අගෝචර වූ අජ්ජත් නොවන අරමුණ ගියාට පස්සේ එතන අහුවෙච්ච තැනක ඉඳලා නැවත තමන්ගේ ගෝචර අජ්ජත් භූමියට හිත ගන්න පුළුවන් නම් මේක එක දවසක් දැකපු මිනිස්යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. රුචර්චකම් වෙනස් වෙනවා. පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙනවා. කර්ම ශක්ති වෙනස් වෙනවා. නරක ඇබ්බැහි නැතර කරගන්න පුළුවන්. ඒ නිසා මේක දැකීම බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා කලුකෙස්ටි බීජී ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යෞවනයේ තියේදී මේක දැක්කනම් එයාගේ මුළු ජීවිතේම සංවිධානය කරන්න පුළුවන් පහු වුණාට වැඩිය. වයසට ගියාට පස්සේ දැක්කට අර පශ්චාත්තාවයේ හිත මෙත් ඇහි වෙලා තියෙනවා. කෙලස් නැති තත්ත්වයේ කෙලස් ඇති තත්ත්වයේ සමාදන් වෙලා තියෙනවා. ඒක නිසා බෑ කියන්න නම් බෑ. මොකද මටත් ওই පණිවිඩය හම්බ වෙනකොට අවුරුදු 36ක් විතර වෙලා. විසි ගානදී විතර දැනගත්ත මේ සතිය වඩන්න ඕනේ කියලා. නමුත් ওই පණිවිඩ එනකොට 30 ගාන පැනලා. ඊට පස්සේ බැලුවොත් සක්මන් කරනකොට හිත පිට යන ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගිහලා කොච්චර වෙලා යනවද නැවත තමන්ගේ පයට ගලලා නතර කරන්න. භාවනා කරනකොට සද්දෙට හිත පයින්නවා ඉඳගෙන ඉනකොට වේදනාවට කොච්චර වෙලා යනවද ඔබ වාඩි උනේ ඕකට නෙවෙයිනේ ඉඳගෙන ඉන්න බව දැනගන්නේ හරි. හිත පිට ගියේ හිත කොච්චර ගන්න වෙලා යනවද කියලා බැලුවොත් ඇත්තටම පශ්චාත්තාපේ නොවි ඉන්නවනම් දවසින් දවස දවසින් දවස පිට යන ප්‍රමාණය පිට ගිහිලා රෝන්දි ගහන ප්‍රමාණය වැල්වට ආරං කරන කතාව ප්‍රමාණය එහෙම නැත්නම් මේ කතන්දර කියන එක පැත්තක දාලා ලැද්ද ගමම්ම දැනගත්ත ගම ලැත්තනම අපහු Taman ඉන්න තැනට එන්න පුරුදු වුණාට පස්සේ පේනවා ඇත්තට මේකට කිසිම බාධාවක් ලෝකේ නැහැ. ආපහු ගෙනල්ලා තියන්න කිසිම බාධාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට සරුවචනාංශේ මෙන්න මෙහෙම පුංචි උපමාවක් දෙනවා. කැටකිරිල්ලක්. ඒ කියන්නේ ලෝකේන පුංචිම කුරුළු జాතිය. ඒකෙත් ගෑනු සතෙක් බිත්තර දාලා අලුතෙන් හාපු කුඹරක පැටවු ටික බලන් ඉන්නවා. ඉන්නකොට ඒ කියන්නේ ගෝයන් කපන කපන ඉස්සලා තමයි ගෝයන් ගස්සලා තමයි කුඩු හදන්නේ. දැන් පැටව හම්බ වෙලා, يعني bitter පුපුරලා පැටවුන්ට කියනවා මං කෑම ගේනකම් ඔය හාලා තියෙන කුඹුරේ ඔය පිඩැල්ල කසේ ඇඟිලා හිටපන් එළියට නටන්න යන්න එපයි කියලා. අම්මා ගියාට පස්සේ අර කුරුළු වැටියට ගාය ඇවිල්ලා ඌ නටනවා. ඌ නටලා අර පස් කුට්ටියක් උඩට එනවා. අම්මා කියලා තියෙන ඇඟිලා හිටපන් කියලා. ඉන්නකොට කුරුළු ගොයික් ඇවිල්ලා ගහනවා. ඒ කියන්නේ පියාකුස් එක්ක ඇවිල්ලා අර පුංචි කුරුළු වැටිය දැහ ගන්නවා. දැහ ගන්නකොටම පුටු පෙට්ටියට කියවෙනවලු අම්මා කියපු දේ ඇහුවනම් මේක වෙන්නේ අම්මා කියපු දේ ඇහුවනම් මේක වෙන්නේ අම්මා කියපු දේ ඇහුවනම් මේක වෙන්නේ කියනවා මිස ඌ ඇඬුවේ නැතිලු ඉතින් අර ගෙනියන කුරුල්ලා කුරුළු ගයා කිව්වලු තෝ හිතනවාද තෝගේ අම්මගේ ඉපදන හිටියොත් මට තෝ ගන්න බෑ වෙයි කියලා උඹ තෝගේ අම්මගේ ඉපදන හිටිය මං ගන්නවා කියලා ආයෙනම් පළයන් කියලා එයා අතහැරියාලු මොකද මේ කුරුළු පැටිය ඇඬුවේ නෑ එයා කිව්වේ අම්මා කියපු දේ ඇහුවනම් හරිනේ ගෝචරජ්‍යත් භූමියේ හිටියනම් මං අහුවෙන්නේ ඒක මගේම වැරද්ද කියනා මිසක යකුරු අල්ලව ගෝයාට බැන්නෙත් නෑ අම්මට බැන්නෙත් නෑ ඊට පස්සේ කුරුළු ඔයා කරපු දේ නිදහස් කරා නිදහස් කරපු ගමන් මේ ආපස් ටිස් ගාලා ඇවිල්ලා අර මේ පස් පිටලයට ඉඳගෙන තතු කතා දාගෙන ඉන්නකොට මුට ආයෙත් හිතනලු ආයෙසරයක් යන්න ඕනේ දැන් මේ එක සැරයක් අහුවෙලා මේ පාඩම ඉගෙනගෙන අම්ම ඇවිල්ලා නෑ තාම ඉඳගෙන උඩ ඉන්නකොටම එකපාරට ගාල සද්ද එනවත් එක්කම මෙයා කරපු දේ දැන් දන්නවනේ. එළිය හිටියොත් ඒ සද්දෙම්ම දැන් කුරුළු ගොයෙක් එනවා එනකොටම පස්පිල්ලලට ගියලු අර කුරුළු ගය ආපු ගමන් පස්පිල්ලේ වැදිලා මැරිලා ගියා. මෙයා බේරුණා. එනිසා අපි දන්නවනම් හිත පිට ගියාට පස්සේ අපිට රාගානුසය පහළ වෙනවා පටිඝානුසය පහළ වෙනවා අදිඨානුසය පහළ වෙනවා විචිකිච්ඡානුසය පහළ වෙනවා රාගානුසය පහළ වෙනවා අවිජ්ජානුසය පහළ වෙනවා ඒ බව දැනගෙන දැනිච්ච ගමන් ආපවෙයිලා අරමුණේ අහගත්තනම් අර පහළ වෙන්නේ ඉරිතිමුන් රාගානුසය දිඨානුසය ආදී සියල්ලම හිතා ගන්න බැරි විදිහට නියපොත්තෙන් කඩලා දැම්ම කඩන්න පුළුවන් ඉතින් ඒක හුඟා විචිතුරු වැඩක් භාවනාවේදී. හැබැයි මේක කොච්චර කරත් යෝගාවචරයට ඒක වැටහෙන්න ගොඩක් කල් කරලා කරලා කරලා කරලා මේ හිත පිට යනවා රාගානුසයට පරිසරය සකස් වෙනවා. දිඨානුසයට පටිඝානුසයට දිඨානුසයට අවිජ්ජානුසයට භවරාගානුසයට අවිජ්ජානුසයට පරිසරය සකස් වෙනවා. ඒ ඒක දැනෙන්න ඕනේ. මම ඉන්නේ අකැප භූමියක. මම ඉන්නේ මගේ ආරක්ෂක භූමියේ නෙවෙයි. දැනගත්ත ගමන් වෙච්ච දේ ගැන පශ්චාත්තාප නොවේ නැත්තම් අබිරමණය නොකර අජෝසනය නොකර අභිවදනය නොකර කචකච ගන්න නැතුව වහාම Taman හිටපු පස්කල් පිළල යටට එන්න වගේ Tamanගේ අරමුණට එන්න පුළුවන් නම් ඒ වෙනකොට යාට කලින් පුරුදු කරන ලද ගෝචරජ්‍යත් භූමියක් තියෙන්න එපාය. වඩන ලද කමටහනක් තියෙන්න එපාය. දැන් සාමාන්‍ය භාවනා නොකරන ගිහියා දැනගත්තත් කොහට දාපුව වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් එදිනදා වැඩ කරනකොට කාට හරි අපි හිතමු මට රාගයක් ආවා. මට ද්වේෂයක් ආවා. ඒකට එයා දැනගන්න ඕනේ මේ ওই ඉන්න පාරෙම හිටියොත් ඔය රාගේ වැඩෙනවා. අනුසේවිත රක්න මේකට පරිඋත්ථාන වෙලා විතික්‍රමණය. ඒ නිසා මම කොහෙද හිත ගන්න ඕනේ. ඒක උගෝ දෙනෙක්ගේ යෝගාවචරයෙන් ඇහුවොත් එහෙම එදිනදා වැඩ කරනකොට හිත පිට ගියොත් රාගාදී අනුසය මොකද්ද කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ පරියංකේදී නම් කියාවි ආනපානට හිත දාන්න ඕනයි කියලා. සක්මන් කරනකොට වුණොත් නම් කියාවි වම දකුණේ කියලා. එදිනෙදා වැඩ කරනකොට මොකක්ද ආරක්ෂක භූමිය? සරුවත් ජනසේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ ඉරියව්වට හිත ගන්නයි කියලා. ඒක තමයි manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ කියලා කියන්නේ මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ හිත පිට ගිය ගෝ අපේ අනාරක්ෂිත කෙලස් වෙන්න පුළුවන් පරිසරයකට ගිය ගමන් තමන්ගේ කයට හිත ගන්නම් අපේ කයට අපි කොච්චර මෛත්‍රී කරන්න ඕනද කියලා හිතන්න. අපි මේ කයට අපි කොච්චර සතිය පිහිටවන වේදිකාව බාටපත් කර ගන්න ඕනද කියලා. ඉතින් මේ කය ගැන පශ්චාත්තාප වෙලා අනේ නොදකින් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කිය කිය මේ කයට වෛර කරගෙන ඉන්න මිනිසයාට කවදාකවත් බෑනේ මේ හදිස්සියකට ගෙටෙන්න තියෙන මේ කයට කියලා තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා භාවනාව හරියන්නේ සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස සතුටින් ඉන්න මිනිහා විතරයි භාවනාව හරියන්නේ. මේ පශ්චාත්තාපෙලා හඬා හොගාගෙන අල්ලපු ගෙදිටත් එක්ක ඇහෙන්න කෙදිරිකා ගා කචුකුසු ගා ඉන්න කාටවත් කවදාවත් ওই විපස්සනාව අහුවෙන්නේ නැහැ. ඒකට දැනටම සතුටින් ඉන්න ඕනේ. වැරදුනත් සතුට වෙන්න ඕනේ. හැබැයි කල යුත්තේ දැනගන්න. ඒකල යුත්තත් වරද්ද වරද්ද කරනකොට කරනකොට Tamande එච්චර රෝන්දේ ගහන්න ඉස්සෙල්ලා හිත පිටිකේ බව තේරෙන පටන් ගන්නවා. ඒට ඉස්සෙල්ලා අපිට තේරෙන පටන් ගන්නවා මේ අභාවිත මනස නොපුහුණු මනස එහෙම නැත්නම් කියනවනම් හදිස්සියකදී කොහාටද යන්න ඕන කියලා දන්නේ නැති මනස විතර කෙනෙකුට හානි කරන තවත් දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා කියනවා ඒ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ ඒ කුරු රට ධනව්වේ මිනිස්සු හරිම ඥානවන්තයිලු ඒ නිසා දෙන්නේ පාරදී දැක්කහම එයා අහනවලු ඔයාගේ කර්මස්ථානේ මොකද්ද කියලා. ඉතින් කියනවා මගේ කර්මස්ථානේ අට්ටිකේ. මගේ කර්මස්ථානේ ආනාපානේ. මගේ කර්මස්ථාන කායනකත සතිය කි මිස දැන් මේ තියෙන අනේ ශ්‍රී ලංකාණ්ඩුවක් දපා කීයද ඩොලර් එකක් අපා කීයද මේ අර ඒ කුණු හරුප කතා කරන්නේ නැතිලු. මේ කුණුහරුප කතා කරන්න කරන්න ඊ මිනිස්සේ අර මිනිස්සයත් අංජබජල් කරනවා දමනුත් අංජබජල් මේකට කියනවා අභිවදනය කරන්න එපා අනේ කරුවක්වත් මේ ගෝචර රජ්‍යත් භූමියෙන් ඇද්දලන්න එපා ඒ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න උඹ සිහිපත් කළ යුත්තේ හදිසියකට පිට ගියොත් ආවව එන්න ඕනේ මේ පස් පිටල්ල පෙන්ලා දෙන්න මේ කය ඉතින් බලන්න අපේ ලෝකේ ජීවත් වෙන කීයෙන් කී දෙනෙක් මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ නිතරම සිහිපත් කරනවද කියලා. දැන් ගෑනු හිතා ඉන්නව අනේ පිරිමි කෙනෙක් වෙන්න නැත්තම් ඒගොල්ල අබතෙල් වලින් පහම්පත්තු කරනවා. පිරිමි හම්බෙච්ච කට්ටිය කියනවා අනේ අඟපසඟ තියෙන ගෑණියක් හම්බෙන්න නැත්තම් නැත්තම් ගෑණියක් ගන්න නැත්තම් උදේ ඉඳලා හැන්ද වෙනකන් සංයෝග පරියෝග වියෝග සූත්‍රය තමයි ගත කරන්නේ. මේ ලැබිච්ච දේ ලැබිච්ච දේ අගය කරනවා කියන සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා බුදුරජාණන් දේශනා කරනවා උන්වහන්සේට නිසා සුගත සුන්දර ලෙස ගමනක් ගිය උත්මයයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට අපිට වගේ ගුරුවරු හිටියේ නැහැ. අපිට වගේ මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ. අපිට වගේ සිව්පස දායකයෝ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේක කරපම් මේක කරපම් කියන ගුරුවරේ උපදේශපන්තියක් තිබුණෙත් නැහැ. කොච්චර දුෂ්කර ගමනක් යන්නේ. ඒතියෙදි සතුටින් ගිහිලා තියෙන නිසා භාවනා කරන කෙනාගේ මූණෙන් කිය හැකි එන ගහච්ච තෝම් පිටිනයක් වගේ ධානය ඉන්නවනම් ෂුවර් අපායි. ඒක කතා දෙකක් නෑ. මොකද මේක බුදුහාමුදුර බලන බාහකට hina වෙලා බලන් ඉන්න හැටි ඕනේ පන්සලකට යන්න බුදුහාමුදුර ඉස්සරහාම ඉන්නවා hina වෙලා කෝවිලකට යන්න පල්ලියකට යන්න කටු ගහගත්තේ මොයි යක්කුයි ගැරන්ඩිය පටලවා ගත්තේ මොයි මිනිඔලු කටුයි සර්පයොයි සත්තු ටිකකුයි අපි බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය ගැන කතා කරනවා ඒකට බලන්න hina වෙලා ඉන්න හැටි. අරගොල්ල මේ අනම්මනම් කාම ගැන කතා කරාට රූපය දිහා බලන්න බෙල්ලේ නයි හතර වසනේ පටලවාගෙන මිනිඔලු කට්ටක් අතී අරගෙන හෙල්ලයක් අතේ තියාගෙන පෙරේතෙක් උඩ වාඩි වෙලා නැත්තම් සර්පෙක් ඒ නැත්තම් සතෙක් කැඳගෙන මොන කුණු අරපද ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා සිව දෙයියන්ගේ මාලිගාවේ එන කචල්ලු ගෑරේජ් එකේ. මොකද කතරගම දෙවියෝ ඇවිල්ලා මොන රපාක් කරලා යනවා. ගැරන්ඩියකුත් එක්ක නායකුත් එක්ක. එතකොට මේ අනිත් එක්කන සිව දෙවියෝ ඇවිල්ලා හරකෙක් පාක් කරනවා මේ වාහනේනේ. ඉතින් මේ කට්ටිය එකිනෙකා කහකට වැටෙනවලු පහුවෙන්ද වැඩේට නිකන් ගෑරේජ් එකේ කචල්ලු. අපේ බුදුහාමුදුර අපිට දීලා තියෙන එක තේරෙනවා නම් මේ manussකයක් හම්බෙච්ච මිනිස්සයාට මොන අමලියක් වුණත් මොන කරදරයක් වුණත් මේ කය නැවක නැංගුරමක් වගේ කලබලයක් වෙනකොට මේ කයට හිත ගන්න දන්නවනම් ඒ කෙනා කලබල නොවෙනවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ. එයාට කලබල වෙනවා. හිත ඒත් වටවලල් යනවා. හිත ඒත් කතන්දර ගොතන හැබැයි කොතනක හරි අවබෝධ වෙච්ච විලා. ඒකට කියනවා සතුප්පාද කියලා. රවුම යනකොට කොතනක හරි හිතුනොත් මම ඉන්නේ අගෝචර භූමියක කියලා එයා වහාම දන්නව කොතෙන්ද දෙන්න ඕන කියලා. ඒක දන්නේ නැත්නම් අනාතයි, ඒක දන්නේ නැත්නම් අසරණයි. ඉතින් කොත් කවදද අපි මේක මේක පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්නේ. කරදර නොවීම පිළිබඳ කාටවත් සාතිකයක් දෙන්න බෑ. නන්නත්තර වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නන්නත්තර වුණාට පස්සේ මේ දිහාව බලපන්. දැන් තරුවචනාන්තේ දජග්ග සූත්‍රයේදී කියනවා සක්‍රීවෙන්දයා කියනවලු මේ සටනේදී අසරණොත් බය වුණොත් යුද්ධෙදී මගේ දජග්ගේ බලන්න කියලා මගේ කොඩිය බලන්න කියලා. ඒත් බුදුරජාණන් කියනවා සක්‍ර දේවේන්ද්‍රයා ළඟ රාග ద్వේෂ මෝහ තියෙන නිසා ඒ කොඩිය බැලුවට බය දුරු වෙන්නේ නැහැ. මම කියනවා මාන්නේ උඹලා කැලේ ජීවත් වෙනකොට භූතයේ දැක්ක සද්දයක් කරනොත් මොන වුණත් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියපං බුදුහාමුදුරුවෝ ගාව බය වෙන ගතියක් නැහැ ඒ නිසා බයක් ඇති වෙච්ච ලායි බුදුගුණ ටිකක් කියන්නේ ඒ උන්වහන්සේ දනගෙන කියන්නේ මලන් කෙලස් නැහැ කියලා. ඉතින් ඒ නිසා කොහාටද හිත දාන්න ඕනේ කලබලයක් වෙච්චාම කියලා දැන් අපි යන්නේ මොද පූජා වට්ටිය අරගෙන අර දෙයියෝ පිටිපස්සේ යනවා. ඒව නැත්නම් අර සාන්ති කර්ම කරනවා මේ සාන්ති කර්ම කරනවා. හැම එකකින්ම නොකියවුවට මොකද බුදුහාමලට නිග්‍රහයක් වෙනවා. මෙච්චර ලස්සන හිලින් ක්‍රමයක් මේ කය මනුස්ස කයක් ඇති මිනිස්සුන්ට කිව්වට පස්සේ මේ මිනිස්සයෝ තාමත් මේ කේන්දර බල බල අර දෙයියෝ අර දේශපාලනඥා අර කාපේ කා පිටිපස්සේ යන්න ගියාම වෙන්නේ මොකද්ද බුදුහාමරන් නිග්‍රහ වෙනවා. ඔය ලොකු සාංශේ ඉන්න වෙලාවක ඕ මානුක පට්ටන්දරක් තියෙන හාමුදුර කෙනෙක් නැති වුණා. නැති වුණාට පස්සේ කොළඹ උත්සවේ තිබ්බේ අවමංගල්‍ය උත්සවේ. ඉතින් ඒකකොට මේ මහාන් තත්ත්වකම නිසා හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා මල් දැම්මේ. ඉතින් අපේ මුද්ගිය උපාතක මහත්තයෙක් ඒක දැකලා ඇවිල්ලා බොහෝ වර්ණනා කරා. දැන් ඉතින් රෑ 10ට විතර ඇති මම ලොකු සාංශිකාවේ හිටියේ. ඉතින් ලොකු සාංශ මේක අහගෙන හිටියා මොනවක්වත් කියන උපාසක මහත්තයා ගියාට පස්සේ කියනවා. මෙච්චර ගරු කටයුතු අසීමිත ගුණ සහිත බුදුරජාන් වහන්සේ ඉඳද්දී මේ පිස්සන්ගේ පිහාට්ටන්ගේ ගුණ කියන්න ගියාම බුදුහාමුදුරට නිග්‍රහ වෙනවා කියන. අපිට මෙච්චර ලස්සන මේ නික්ලේශී උත්මයක ඉඳද්දී මේ කොහෙද යන පිස්සු පිහට්ටෝ අල්ලගෙන අද දෙන නම්බුනාම දිහා බලනකොට ඒක බුදුහාමුදුරන් නිග්‍රහ වෙනවා. සයි යෝගාවචරය දැනගන්න ඕනේ වටින දේ තියේදී නොවටිනා දේ ಗುಣ ගායනා කරනවා කියන්නේ වටින දේට කරන නිග්‍රහය. ඒ නිසා මේ සතිය තියෙද්දී සතිය කියන චෛතසිකයේ තියෙද්දී මේ අනිකුත් චෛතසික ඔලූසන්ට දඟලනකොට ඒ සතියෙන් අමග හරිනවයි කියලා කියන්නේ සතියට කරන නිග්‍රහය. අපේ සිංහල ජාතිය වැටිච්ච තැන. අපේ සිංහල ජාතිය කවදා හෝ මේ සතිය ඉදිරිපත් තියාන හිටියානම් ලෝවාමා පායද රුවන්වැලි සෑයේද අනුරාධපුරයේද ಜಾති ಜಾතියින් වලට ධර්මයේ දීගෙන පුදුමාකාර දෙදකින් ජීවත් වුණා. මොනද ඔච්චි මොකද්ද කාලකන්නිකමකට පිටරට මිනිස්සු ඇවිල්ලා හෝ වැමිනිටිය ආය නිසා මොකකින් හරි අපි මේ ආගම කියන එක ඉතුරු කරගත්ත සතිය අමතක කරා. එදා ඉඳලා හිඟා කරනවා. එදා ඉඳලා හිඟා කරනවා. පෙරදීප දේශ ජයගතා ආදී සිංහලුන් කියන ඒකත් කොපියක්. ඒ සින්දුවත් කොපියක්. ඒකක නැති වෙන්නම් කවුරුත් හොයන්න යන්න එපා. කොහෙවත් වෙන්න දෙයක් නැහැ. පවු නැත්තේ නැහැ. පිටහිත යන්නේ නැත්තේ නැහැ. ගිය හැම වෙලාවෙදීම නැවත Taman හිත පිහිටියපු තැන පිහිටිය යුතු තැන පිළිබඳ දන්නේ නැත්නම් ඒක විතරක් අහන්න සරුවචාන්සේ දැකපු වෙලාවේ. ඒක විතරක් අහන්න කර්මස්ථානාචාරයට දැකපු වෙලාවේ. ඒක විතරක් අහන්න සත්පුරුෂයෙක්ගෙන්. ඒකට විතරක් සූත්‍ර කියවන්නේ. එහෙම නැතු මේ ස්තෝත්‍ර ගායනා කර කර එක්කනා පිටිපස්සේ එක්කනා යමින් ඔක්කොම සාදු කී කියා මේ කරන විකාර දිහා බලනකොට ඒක හිත පිට යන වැඩ. ඒව කරගත්තර කමන්නේ අපි තහම්පාදලන කාලේ පුංචි කාලේ කරා. මේ භාවනාවට බැස්සට පස්සේ එහෙම නැත්නම් මේ භාවනා කටයුතට ගියාට පස්සේ අර ලාමක වැඩ කරනවයි කියලා කියන්නේ භාවනාවට කරන නිග්‍රහය. තමන් කරන භාවනාවට කරන නිග්‍රහයක්. ඉතින් මේ නිග්‍රහ කරන කෙනාට අගය කිරීමක් කරන්න බෑ. තමන්ගේ කය ගැන අගය කිරීමක් කරන්න බෑ. ඒක නිසා මේ මහා කොට්ටිත සෝංශය දෙනවා යම් වෙලාවක උඹ මේ හිත අරමුණෙන් පිටපැල්ලා යම් කිසි දෙයක ස්පර්ශයක් ගැටුමක් ඇති වුණා නම් ඒත් එක්කම හිත හිත දුවන චිත්ත වීදිය දැනගන්න ඕනේ දැනගෙන ඒක දිගේ කතන්දර ගොතන වෙනුවට කොච්චර ඉක්මනට නැත්නම් කොච්චර අප්‍රමාදීව Taman හිටපු අරමුණට එන්න පුළුවන්ද ආවේ නැත්තම් පමාව. ඒකට කියනවා තව වචනයක් ප්‍රපංච කරනවා කියලා. වාග් බහුල්‍ය කියලා කෙටියෙන් කියන්න පුළුවන් දේ දිගට දිගට කතා කරනවා. එහෙම නැත්නම් අතිශෝක්තිය කියලාත් කියනවා. කිව යුත්ත තබා ඒක පිළිබඳ ආලවට්ටම් කතා කරන්න ගියාම සත්‍යයේ නිකම්ම උලම්බහි. එහෙම සත්‍යයට උලම් බහින්නේ නැති වෙන්නම් සත්‍යයේ මිස වෙන දේවල් කතා කරන්න යන්න එපා. ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ. කරනවා නම් කතා කරන ධර්ම කතාවක් එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවින් ඉන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ මේ නා අභිනන්දති නාබි වදති. මේ අපි හුඟක් මේ කතා කරන දේවල් අනුන්ට ප්‍රපංච කරන දේවල්. අනවශ්‍ය කතා. එසා භාවනාවේදී ප්‍රධාන වශයෙන් කියනවා අඩු ගානේ තව භාවනා කරන කෙනෙක්ගේ හිත ඇවිස්සෙන අනවශ්‍ය කතා නතර කරලා හිත පුළුවන් තරම් අරමුණේ තියාගෙන ඉන්න කියලා. නමුත් අපේ සිංහල බුද්ධ ආගමේ භාවනා කරනවා කියන්නේ අත පිට අත තියාගෙන ඇස් දෙක වහන ඉඳගෙන ඉන්න එක විතරයි. නමුත් මේ කියන කතාව හැටියට දවසේ පැය 24ම අපි ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් වැඩක් කරමින් හිටියත් හිත පිටියන තියෙන අවස්ථාව හොඳට මතක තියාගන්න ලාහට එකතුරු ගෙම්බික්වයි කියන. ලා කියන්නේ මේ තැටියක්. ඔකට ගෙම්බෙක් ගත්තට ගෙම්බට අක් ගාලා පයින්නෝ. අපේ හිත ලාහේ තිබ්බ ගිම්බෙක් වාගේ. ඔබ පැන්නයි කියලා ගණන් ගන්න එපා. ඊට පස්සේ නැවත ආරක්ෂක භූමිය ගෙනත් තියෙන එක තමයි මගේ ශික්ෂණය. ඒකත් සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාවක් නෙවෙයි. මේක ප්‍රඥා ශික්ෂාව. ඒසහා හිත පනින්න පනින්න පනින්න අපිට පරිේශන අවස්ථාවක් හම්බ වෙනවා. කොච්චර ඉක්මනට මගේ හිත නැවත කයට ගේන්න පුළුවන්ද? අජ්‍යත්ව ගෝචර අරමුණට ගේන්න පුළුවන්ද? ආන්න ඒක අහන්න වුණොත් කායෙන් හරි. ඒ ඉතින් ඒ කියන්නේ ඒ වෙලාවේ අනාතයි අසරණයි. එහෙම නොවි යනවත් එක්කම වගේ ඒක අප්‍රමාදකම කියන්නේ නැවත හිත ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවොත් එක්ක එක්ක ජීවත් වෙනවා ධර්මයත් එක්ක එක්ක ජීවත් වෙනවා තමන් සංඝයා තමන් සීල රකින්නවා කියන එක එන්න පටන් ගන්නවා ඒ නිසා පරියන්කයට සීමා කරන්න එපා මදුපිණ්ඩික සූත්‍රයේ පරියන්කට සීමා කරන්න එපා මේ කෙලස් එන කතාව ඕනම වෙලාවක එන්න පුළුවන්. අපි ඉස්සර අල්ලගන්නේ පරියන්කින් වෙන්න පුළුවන්. අල්ලගන්නේ තක්මනේ වෙන්න පුළුවන්. ඊට පස්සේ හැම වෙලාවෙම Taman ගත කරන හැම වෙලාවෙදීම සීල ශික්ෂා සමාය ශික්ෂා ඉක්මවලා ගිය මේ වැරදුනාට පස්සේ පශ්චාත්තාප නොවි ඒක පිළියම් කරන මාර්ගය දන්නවනම් අන්න එහෙම කල්යාණ මිත්‍රෙක් ඇසුර කරා. අන්න එහෙම කල්යාණ සද්ධර්මයකට ඇහුම්කන් දෙන්නේ. ඒකල බලන්න ජීවිතේ පළවෙනි වතාවට හෝ වැරදුනාට පස්සේ කාගේවත් පරෝපකාරකින් තොරව තමන්ගේ හිත නැවතත් අරමුණට ගේන්න පුළුවන් දවස ආවනම් එතනින් තමයි අපේ මේ මේ බුදුරජාන් වහන්සේගේ සුවිශේෂ පණිවිඩය අපිට ලැබුණයි කියලා හිතා ගන්න පුළුවන් ඒක මේ කාටවත් බලෙන් පටවන්න පුළුවන් දෙයක්වත් වෙන පිනක් කරලා ප්‍රාර්ථනා කළවත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අර පින් දෙක කරලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ඇති කරගෙන ඒතිෙදි අනුසේ වශයෙන් සංඥා ගන්න ගතිය. එහෙම නැත්නම් ඉස්සල වෙච්ච සිද්ධියේ මතකේ පින් උනත් ඕනේ නෑ, පව් උනත් ඕනේ නෑ. ඒක තමයි අමාරුම දේ. අපිට අර පිනක් කරපුවාම ඒක අමතක කරන්න බෑ. පවක් කරපුවාම අමතක කරන්නත් බෑ. කොයි එකෙන් හරි මතකේ තියෙනවා කියලා කියන්නේ හිත පමත්ත ප්‍රපංච මදයට ලක් වෙලා තියෙනවා. වහාම Taman ඉන්න ඉරියවට ගන්න ගියොත් තේරෙනවා ඒවයි කරන වෙලාවේ හොඳයි. එතනින් එහාට එපා. ඒක ඊටාම ගැඹුරෙන් කියනකොට සරුවචන සඳහන් කරනවා දැකීම දැකීම පමණින් නැත කරපන්. ඕක ගැන කතන්දර ගොතන්න එපා. වමාරා කණ්ඩ එපා. යමක් ඇහුණා නම් ඇහිච්ච පමණින් නැත කරපන්. ආයෝග ගැන වැල්ල කල්ලාතරම් කතා කරන්න යන්න එපා. යමක් නාසයට ජීවිත කයට වැටුණා නම් මුතේ වශයෙන් එතන ඉවර කරපන්. ඒක දිගේ ආය කතන්දර ගොතන්න එපා. විඤ්ඤාතයේ වශයෙන් හිතට හිතවිල්ලක් ආවනම් පව් හිතවිල්ලක් වෙන්න ඇති. පින් හිතවිල්ලක් කතන්දර ගොතන්න එපා. ඒක එතන ඉවර කරපන්. ඉති බුරු පන්දිස්වාංශ කියනවා මේ පටිගත කරන යන්තරේ මේ ඇහිච්ච දේවල් ඒක වාර්තා කරන මිසක ඒක ගැන කතා කරන්න යන්නේ. ඒ යන්ත්‍රේ සෝවන් වෙලා තියෙන්නේ. ඒක කියන්නේ න ะ කැමරාවක් Taman ෆොටෝ එකක් ගත්තට පස්සේ මේක මං ගත්තේ ලස්සන කැමරාවට එකක් මිනිස්සේ ඉදෙන කැත මිනිස්සේ ඉදලා කැමරාව ගණන් ගන්න නෑනේ. ආන්නේ වගේ ඇහැ කැමරාවෙන් නැතර කරා. කන වොයිස් රෙකෝඩරෙන් නැතර කරා. කළ හැකි බුදුරජාණන්සේ කියනවා කරන්න බැන්න මං කවදාවත් කියන්නේ නැහැ කියලා. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා දිත්තේ දිත්තමත්තම් භවිෂති මුතේ මුතමත්තම් සුතේ සුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. එහෙම නැත්නම් දැක්කට මොකද අන්ධෙක් වගේ හිටපන්. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ බීරෙක් වගේ හැසිරියන්. ඥානෙ ඇත්තේ මෝඩෙක් වගේ හැසිරියන්. කොන්දපණ ඇත්තේ නම කොන්දපණ නැත්තෙක් වගේ හැසිරියන්. බැන්නම් මලමිනියක් වගේ වෙලා බේරියන් කියන. ඉතින් මෙව්වා කියන්නේ නැහැ අපිට කියන්නේ ගැහුවක් ගහපන් බැරුව බලපන් මම බලා ගන්නම් කියලා අපිට උගන්වන්නේ. බුදුරජාණන් කියන්නේ අකුල ගනින් ඉබ්බෙක් වගේ අකුලගෙන බේරියන් කියන එකයි තියෙන. ඉතින් අපිට මේ වගේ තැනක කරත හැකි ටිකක්. අමාරුයි අපි ගත කරන ජීවිතේ මොකද අඬු පුප්පල පුරුදු වෙච්ච කට්ටියනේ අපි. විග්ඝහ මොනවාරි කියපු ගමන් එකට එක කියන්නේ. කියපු ගමන් අර මානසිකේ පව් සේරම මගේ කවුන්ට් එකට වැටෙනවා. අද කරන්නෙම අපි අකුසල් සමාදාන. කවුරු හරි වැරද්දක් කරපුවා ඒකට සාදු කියලා සමාදාන. ඉතින් වෙනුවට හොඳයි ලොකු සංසේකේ වචනෙන් කියනවා නම් භාවනා කරන්නන් අතර හිටියත් ලොකු පිනක් කියනවා. ඇහෙන්නෙම, පේන්නෙම, දකින්නෙම භාවනා කරන කෙනෙක් මට වැරදුනා නම් අනේ අරමනසේ හරි සතියෙන් පිහිටනවනේ කියලා මට ඉබේම සතිය පිහිටනවා. ඒක නිසා මේ පිත්සම් පිහට්ටන් එක ජීවත් වෙන්න වුණොත්, කුලයා කෙරේ, ගණයා කෙරේ බැඳලා ජීවත් වෙන්න වුණොත් කැම්බිරිල්ලක් කියන තනි වචනේ මම පාවිච්චි කරනවා. කැම්බිරිල්ලක්. ඒ නිසා පිංකරනද කාගත විවේකයට බාධා කරන්න එපා. ඒකල ප්‍රාර්ථනා කරන්න අනේ මටත් විවේකය ලැබේවා. මටත් මගේ හුදකලාව ලැබේවා. ලැබිච්ච ගමන් හිත පිට ගිය ගමන් අර තමන්ගේ ගෝච රාජ්‍යත්ව භූමියට එන්න තියෙන හැකියාව බැලුවොත් මම ඒකට කියනවා මානවයිති වාසිකම කියලා. ඔච්චරයි අපිට තියෙන මානවයිති වාසිකම. ඕක අමතක කරා නම් අපි අනුන්ගේ අයිතිවාසිකම් රකීවි. වෙච්ච ඒවා ගැන නඩු කියාවි. ඉල්ලීම් කරා විමාන වාසිකාන් රකින්න ගන්න මොනම ඉල්ලීමක්වත් නැහැ. වහාම Tamange අර ගෝච රාජ්‍යත්ව භූමියට හිත ගත්තා නම් ওই කියන අනුශේ ධර්ම ඔක්කොම මේ අඹ ගෙඩි හතක් තියෙන එක වල්ලකට ගලකින් ගහලා ගෙඩි හතම බිම දාගත්තා වගේ අර අනුශේ ධර්ම කපල ඒක නිසා දැන් වරින් වර ටික ටික ටික ටික කඩලා පුරුදු කරගත්ත දක්ෂයෝ ඉන්නවනම් දැන් මේක කරගන්න ඕන කට්ටිය ඉන්නවනම් මතක තියාගන්න ඒ නන්නත්තර වෙච්ච හිත ගෝච රාජ්‍යත්ව භූමියට ගෙන යීමේ දක්ෂකම ගෑනු පිරිමකමේ රැඳිලා නැහැ. උගත් නුගත්කමේ රැඳිලා නැහැ. බණ දැනගත්ත නොදැනගත්කමේ දැකිලා නැහැ. පැවිද්ද පැවිද්ද රැඳිලා නැහැ. බෞද්ධකමේවත් රැඳිලා නැහැ. ඒක දැනගත්ත විශාල පිරිසක් ඉන්නවා බෞද්ධ. එමිච හිතාන අපිට කියලා දෙයි උඹල මේ බුද්ධ ආගම ඔළුවේ තියාගෙන නැටුවට බුදුරජාණන්සේ කියන කාරණාව දන්නේ මෙතනයි කාරණාව දෙන්නේ උඹල මේ මහා ලොකුවට අපි මේ ධර්මද්වීපයේ ඉපදිලා අපි තමයි ලෝකෙට බුද්ධ ආගම ගන්නන්නේ කිව්වට න්යා ලෝකෙට පරකාසේ විතරයි gedetta මරගාති එහෙම නොවීම වෙනස මේ දේශේම මේ භූමියේම මතුවෙන්න ඕනේ මේ ප්‍රපංච කිරීම නතර කරලා කිවේතු දේ කෙටියෙන් කෙලිය සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඒක පිණිස අදවසේ ධර්ම දේශනාව යොමු වේවා හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා